තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ ටිකක් ගැඹුරුයි වගේ. ඉතින් ඒ නිසා විවේකීව නිදහසේ මේ දේශනාව අහන්න. කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පොතේ හැටියට දන්නවනේ අපිට ත්‍රිවිධ ත්‍රිවිධ විවේකයක් තියෙනවා. අපි විසින් ලැබිය යුතු අපි විසින් ළඟා කරගත යුතු මේ ත්‍රිවිධ විවේකය කොහොමද සිද්ධ වෙන්නේ? ඒකට සංස්කාරය සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි ප්‍රායෝගිකව කොහොමද අපි මේ සතිමත් වීම හරහා මේ විවේක තුනට සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපි අද කතා කරන්නේ. ඉතින් දේශනාවත් ටිකක් දිග වෙයි. ඇත්තටම නම් නිවන පරමාර්ථය කරගෙන අවසාන අරමුණ නිවන කරගෙන කටයුතු කරන ඕනෑම කෙනෙක් විසින් එහෙම නිවන අරමුණු කරගෙන කටයුතු කරන කෙනා යෝගාවචරයෙක් යෝගාවචරයා විසින් අනිවාර්යයෙන්ම මේ විවේක තුන ආශ්‍රය කළ යුතුයි භාවිතා කළ යුතුයි පෛරුපාසනය කළ යුතුයි විවේක තුන ගැන නාම මාත්‍රිකව දැනට කිව්වොත් කාය විවේකය චිත්ත විවේකය සහ උපදි විවේකය ඉතින් මුලින්ම අපිට ආශ්‍රය කරන්න තියෙන්නේ කාය විවේකය. ඉතින් මේ කාය විවේකය සම්බන්ධයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනුස්ස විජන වාතය සහිත තැනක. විජන වාතය කියලා කියන්නේ මිනිසයා ප්‍රස්වාස කරන වායුව නැහැ කියන එක. මනුස්සෝ මිනිස්සු වාසය කරන මිනිස්සු විශාල වශයෙන් වාසය කරන තැන්වල මිනිස්යාගේ ප්‍රස්වාස වායුව බහුතරයක් يعني ගොඩක් බහුලව තියෙනවා. ඒක එච්චර සෞඛ්‍ය සම්පන්න නැහැ. ඉතින් මිනිස්යාගේ ප්‍රස්වාස වායුව අවම තැන් තමයි භාගතුන් වහන්සේ දේශනා කළේ රුක්ක මූලය, ගස් යට, ආරණ්‍ය, ගුහා, ශුන්‍යාගාර මේ වගේ තැන්. ඒ කියන්නේ කයින් හුදකලා වෙන තැනක්. මිනිස්යාගේ ප්‍රස්වාස වායුව අඩු තැන. ඒක තමයි සෞඛ්‍ය සම්පන්න කාය විවේකය තියෙන තැන. ඉතින් මේක තමයි භාගතුන් වහන්සේ සරලව මුලින්ම කියන්නේ. ඉතින් හැබැයි මේක මේ වගේ කාය විවේකයකට යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට අපි කියන්නේ අබිනිෂ්ක්‍රමණය කරනවා නැත්නම් නෙක්ඛම්මය කරනවා කියන්නේ ඕක තමයි. කාමයන්ගෙන් පිරුණු ඉතින් මිනිස්සු බහුතරයක් ඉන්නවා කියන්නේ එතන කාමයේ අධිකයි. ඉතින් කාමයන්ගෙන් අයින් වෙනවා කියන්නේ මිනිස්සු ඉන්න තැන් වලින් අයින් වෙනවා කියන එක. ඒ කියන්නේ මිනිස්යාගේ ප්‍රස්වාස වායුව තියෙන තැන් වලින් අයින් වෙලා මේ පිරිසිදු වායුව තියෙන තැනකට යනවා කියන එක. ඉතින් නෛෂ්ක්‍රම්‍ය, නෙක්ඛම්මය කියන වචන වලින් අපි මේක හැඳින්නුවාට මේ කාය විවේකයේ ගන්න එක මේක කොයිතරම් අමාරුවක්ද කියලා කොයිතරම් අමාරු දෙයක්ද මේ අබිනිෂ්ක්‍රමණය කියන එක අමාරුයිද කියන එක හඳුන්වන පුංචි කතාවක් තියෙනවා මම මේක ලොකු ස්වාමීන් වහන්සේගෙන් තමයි මමත් දැනගත්තේ එක්තරා වයසක جوړුවක් ඉන්නවලු. මම හිතන්නේ 60 70 80 වගේ වෙන ඉතාම වයසයි හයියහතිය නැති දුර්වල දෙදෙනෙක්. ජීවත් වෙන්නේ ඉතාම කුඩා ගරා වැටුණු පැලක. ඒ පැල කොයිතරම් දුර්වලයිද කියනවා නම් මේ පැත්තේ බිත්තියෙන් ඇතුල් වෙන කපුටෙකුට එහා පැත්තේ බිත්තියෙන් මතුවෙන්න පුළුවන්. ඒ තරමට මේ පොල්ලතු වලින් හෙවිලි කරන ලද පොල්ලතු ආවරණය කරන ලද පුංචි පැල්පතක තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ. මේ වයසක දෙමාළු දෙන්න. ඉතින් මේ කාන්තාවත් ඊටාම වයසයි කැහැටු ගැහෙනු කෙනෙක් කුදු වුණු කෙනෙක් කිසිම බාහිර රූපයක ප්‍රසන්න බවක් නැති කාන්තාවක්. ඉතින් මේ දෙන්නට කන්නත් මහා ලොකු දෙයක් නැහැ. අද දවසට විතරක් කන්න මුං ඇට පොඩ්ඩක් වගේ තියෙනවලු වලං ගැටේක. ඉතින් අද දවසට ඒක කැඳක් වගේ හදලා බිව්වොත් හෙටට කන්න නෑ. ඉතින් හෙටට දෙන්නත් එක්ක මුකාකෝ සිංගමනක හෝ පුංචි දෙක ඉදලා උපයා ගන්න දෙකින් තමයි මේ දෙන්නට ජීවිකාව කර ගන්න තියෙන්නේ. ඉතින් මේ පැලේ පැත්තක කැඩිච්ච දෑයක් ඇත්තක් තියෙනවලු. ඕන්නම් ඔය තනකොළ ටිකක් මිනිස්සුකට කපලා දීලා මුකාක් හරි වගේ දෙයක් කරලා යමක් උපය ගන්න. ඉතින් මේ තරම් ඊටාම අමාරු අපහසු කාමයක් කාම සැපක් කියලා එකක් පේන මානකවත් නැති මෙහෙම ගෙවන ජීවිතයකදී මේ මෙච්චර අමාරුණත් මේ වයසක මිනිසයාට හිතෙන්නේ නැහැලු මේ ගැහණිය අතහැරලා යන්න. නෙක්කම්මය කරන්න. මේ මිනිසයාට හිතෙන්නේ නැහැලු මේ පැල අතාරින්න. මේ මිනිසයාට බැරිලු මේ කැඩිච්ච දෑකැත්ත කොටේ අතහැරලා යන්න. එච්චරට ඒකට බැඳිලා ගිහිල්ලා නෙක්කම්මයක් කරලා මේ මනස හදාගන්න එහෙම හිතක් එන්නේ නැහැලු. එතකොට එතකොට හිතාගන්න ඔබ මේ වාගේ කාමය සැපයක් කියන එක අහලකවත් හොයාගන්න බැරි ජීවිකාවක් ගෙවන මිනිස්සෙකුටත් ඒ තියෙන පුංචි දේ අතහැර ගන්න බැරි නම් මේ අසීමිත කාම් සැප වට කරගෙන සැප විඳින මිනිස්සු කොහොම මේක අතහැරලා මේ නෙක්ඛම්මය කියන එකට යන්නද කොයිතරම් ඒක අමාරුයිද කියලා එතකොට ඔබට ඔබ හිතා ගන්න. ඉතින් කායි විවේකයේ ගන්නවා කියන එක මේ රුක්ක මූලයකට ආරණ්‍යයකට ශුන්‍යාගාරයකට යනවා කියන එකේ තරම්ම අමාරු දෙයක්. ඉතින් නමුත් මේ කාය විවේකය ස්ථීර වශයෙන් ගත්තු පිරිස තමයි පැවිද්දෝ කියලා කියන්නේ. ඊට අමතරව ගිහියන්ටත් වරින් වර මේ කාය විවේකය ස්ථීර නෙක්කම්මයක් විදිහට නැතත් తాවකාලිකව පොඩි පොඩි අවස්ථාවලදී ගන්න පුළුවන්කම තියෙනවා සමහර එක පාවිච්චි කරනවා. ඉතින් අපි ඔය සරලම තැනින් කතා කළොත් පසළොස්වක පෝය දවසට සිල් සමාදන් වෙන්න යනවා කියන්නේත් එහෙම නෙක්කම්මයක් තමයි. හැබැයි ඒක අද විමසිය යුතු කාරණයක්. ඇත්තටම මිනිස්සු මේ නෙක්කම්මයක්ද කරන්නේ පොය දවසට කියන එක ඒක වෙනම පැතිකඩක් මිනිස්සු එදාට යන්නෙත් ඇත්තටම කාම කාමයක් එක්ක යටින් වැඩ කරන කාමයක් එක්ක තමයි පොයටත් සිල් සමාදන් වෙන්න යන්නේ වෙන එකක් තියා මිනිස්සු සිල් සමාදන් වෙන්න ඇදගෙන යන සුදු ඇඳුම පවා උසස් ඇඳුමක් තමයි හොයන්නේ. මාත් එක සිය සමාදන් වෙන එන අනිත් පිරිසට වැඩිය හොඳ එකක් තමයි හොයන්නේ. ගණන් වැඩි එකක්. අන්න එහෙම හොයන්නේ. එදාට අරගෙන යන බෑග් මල්ල. එදාට අඩු ගානේ මොබයිල් ෆෝන් එකත් අරගන්න බෑ. එදාට යතුරු යතුරු කැරැල්ලත් ඒකත් ඉන්නේ ගහන. ඒකත් ඇරලා යන්න බෑ. ඉතින් ඇත්තටම ඒකත් විමසිය යුතු කාරණයක්. නමුත් මේ කාරණා කාරණා හරියට තේරුම් ගත්තු ගිහි පින්නතුන් විශාල පිරිසක් ඉන්නවා. හැබැයි රහසේ බහුතරය දන්නේ නැති වුණාට ඒ අය මේ වරින් වර මේ නෙක්ඛම්මයතාවකාලිකව පාවිච්චි කරනවා. ඉතින් හැබැයි මෙතන මේ ගිහි පිරිසට එන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අය හරියට මේ කාරණය දැනගෙන මේ නෙක්ඛම්මේ අබිනිෂ්ක්‍රමණය නෛෂ්ක්‍රම්‍ය කියන එක භුක්ති විඳිනකොට ඒ අයගේ මනසේ යම්කිසි විඳවන මානසිකත්වයක් එනවා අනේ මේක මේ తాවකාලික නෙක්ඛම්මය මෙච්චර සැපයි නම් ස්ථීර නෙක්ඛම්මයකට ගියොත් කොයිතරම් සැපක් ඇද්දෝ හෝයි කියලා හිතලා විඳවන මානසිකත්වයක් එනවා. අන්න ඒකට අපි උත්තරයක් හොයන්න ඕනේ. ඒක සමසිතින් දකින්න තේරුම් ගන්න බැරි වුණොත් මොකද්ද මේ වෙන්නේ මෙතන මොකද්ද යථාර්ථය මේ කාය විවේකය කියන්නේ මොකද්ද ත්‍රිවිධ විවේකය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති ගිහියා ගිහියා ඒකාන්තයෙන් විඳවනවා. ඉතින් අද අද මේ කතා කරන පොඩ්ඩ මේ චූටි දේ ඒ ඒ මානසිකත්වයෙන් ඉන්න ගිහියෙකුට සෑහෙන සහනයක් ගෙනල්ලා දේවි. ඉතින් දැන් මේ අපිට බාහිරින් පේන කාය විවේකය ගැන අපි මේ කතා කරේ ඒ හින්දානේ ගිහියෙක් විඳවන්නේ. හැබැයි මේ කාය විවේකය කියන එක සතිය ඉස්සරහින් තියාගෙන යන යෝගාවචරයට ඕනම තැනක අත්දකින්න පුළුවන්, භුක්ති විඳින්න පුළුවන් දෙයක්. Tamanට අත්දකින්න පුළුවන් දෙයක් වෙනවා. ඉතින් මේ ඕනෑම තැනකදී මේ කාය විවේකය ගන්නේ කොහොමද කියන එක සතිමත් බව ඉස්සරහින් තියාගෙන යන යෝගාවචරයට තමයි තේරෙන්නේ ඒක හරියට අර කඟ වේනගේ තනි අඟ වාගේ. කඟ වේන කියන සතා අහලා ඇති ඒ සතාට තියෙන එක අඟයි මම අහලා තියෙනවා ලොකු සාමිනාංශය කියනවා ඒ තනි අඟ තියෙන කඟ වේනා බඩගිනි වෙලාවක කෑමක් හොයාගෙන අධික බඩගිනි වෙලාවකට කෑමක් හොයාගෙන වනය මැද්දේ පීරමින් දුවන වෙලාවක මූණ ඉස්සරහට ගහක් આવුනොත් ඒ අඟෙන් ඒ ගහ දෙකට පලාගෙනලු යන්නේ. එච්චර තියුණුයි. ඇයි තනි අඟනේ? අන් දෙකක් තිබ්බොත් පැටලෙනවා. ඒකයි ඒ කඟ වේනගේ තනි අඟ වාගේ කියන්නේ පැටලිල්ලක් නෑ. ඊටාම නිදහස් විවේකී ජීවිතයක් එනවා. ඒකට කියන්නේ අපි ඒක විහාරී තනිව ජීවත් වෙන එකට උදකලාව ගන්න පුළුවන් කෙනාට කියන්නේ ඒක විහාරි. හැබැයි අවාසනාව වර්තමාන සමාජයේ මේ ගුණේ තියන අයටත් පහර ගහන අය ඉන්නවා. විවේකය කියන එක භුක්ති විඳින එකටවත් සාදර වෙන්න බෑ. අපිට බැරි නම් භුක්ති විඳින කෙනා ගැන හිතලා හතුටු වෙන්න බෑ. ඒකත් නෑ. ඉතින් මේක ඇත්තටම එච්චර ලේසි දෙයක් නෙමෙයි. මේ කඟවේනාගේ තනි අඟ වාගේ මේ ඒක විහාරී ජීවිතයට අපේ මනසේ රසය හදාගත්තේ නැති වුණොත් අපිට පිරිස ඇසුරු කරන්න ඕනි කියලා හිතෙනවා. ඒකට බණ පොතේ වචනයක් තියෙන්නේ ඝන සංගණිකාරාමය කියලා. කට්ටියත් එක්කම තමයි ඉන්න හිතෙන්නේ. තනි වෙන්න බයයි, පාළුයි. වැසිකිළියටවත් තනියෙන් යන්න බෑ. අන්න වගේ මානසිකත්වයක් තියන ඉන්නවා. ඉතින් ලේසි නෑ කියන්නේ ඒකයි මේ ඒක විහාරී ජීවිතය. එතකොට අපි මේ මොනතරම් පිරිසක් මැද්ද හිටියත් මේ හුදකලාව භුක්ති විඳින්නේ කොහොමද කියන කාරණය බලාගෙන යද්දී එයා කොච්චර පිරිසක් එක්ක වැඩ කළත් එයා සතියෙන් තමයි මේ කටයුතු කරන්නේ. එදිනදා ජීවිතයේ කටයුතු වලට සතිමත් වෙන්න පුළුවන්කම එනවා අපිට මේ කායකව තනියෙන් තනි වෙන්න පුළුවන් නම් පිරිසක් එක්ක ඉන්නකොට ටිකක් අපහසුයි. නමුත් මේ සතිය පිරිසක් එක්ක ඉද්දී උනත් සතිය ඉස්සරහින් තියාගෙන වැඩ කරන්න දන්න කෙනාට මහා ජනකක් මැද්දේ උනත් මේ හුදකලාව කාය විවේකයේ භුක්ති විඳින්න පුළුවන් මානසිකව. එයාට පුළුවන් එයාගේ වැඩේ තනියම කරගන්න කොයිතරම් පිරිසක් හිටියත් සතිමත්ව, දැනුවත්ව, අවධානයෙන්. එතකොට ඇත්තටම නම් මෙන්න මේ කියන ඒක විහාරී ජීවිතය පිණිස කටයුතු කරන්න ඕන නම් නිවන පිණිස යන කෙනා අනිවාර්යයෙන්ම කාය විවේකය ආශ්‍රය කළ යුතුයි නම් ඉතින් එයාට ඒකාන්තයෙන්ම සතිය කියන එක පාවිච්චි නොකර මේ වැඩේ කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපි මේ කරන දේට සතිමත්ව කරන දේත් එක්ක අවදිව කරන දේත් එක්ක යාළු වෙලා වැඩ කරනකොට මොනතරම් පිරිසක් හිටියත් ඔන්න අපිට කාය විවේකයේ භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා අර සම්ප්‍රදායානුකූල නෙක්කම්මය නෑ කියලා සම්ප්‍රදායානුකූල අබිනිෂ්ක්‍රමණය නෑ කියලා විඳවනවට වැඩිය තමන් ඉන්න තැන ඉඳන් මේ කරන වැඩේ සතිමත්ව කරනවා නම් අපිට කාය විවේකයේ ඇත්තටම භුක්ති විඳින්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ නැති දේ ගැන මේ අධ්‍යාත්මික මඟ නැති දේ ගැන විඳවනවට වැඩිය තමන් ඉන්න තැන ඉඳන් කරන්න පුළුවන් ටික කරන්න කියලා කියන්නේ ඒකයි. ඉතින් කොයිතරම් සෙනඟ මැද්දක හිටියත් මේ කාය විවේකය මනසින් අපිට උපයන්න පුළුවන් සතිය හරහා. එතකොට කොහොමද අපි මේක උපයන්නේ මානසිකව දැන් භාවනාවටත් මේක සම්බන්ධයි. භාවනාවටත් මේක සම්බන්ධයි. ඇත්තටම කාය විවේකය කියලා කියන්නේ මේ කයට නිදහසක් හම්බ වෙනවා කියන එක. මේ කයට විවේකයක් දෙනවා කියන එක, නිවනක් දෙනවා කියන එක. කයට පොඩ්ඩක් සංසිඳෙන්න, තැම්පත් වෙන්න, සැනසෙන්න, කයට පහසුවක් සලසලා දෙනවා කියන එක තමයි මේ කාය විවේකය කියලා කියන්නේ. එතකොට අර විදිහට අර කායිකව වෙන් වෙලා ආරණ්‍යයකට හෝ රුක්ෂ මූලයකට හෝ ශුන්‍යාගාරයකට හෝ ගිහිල්ලා මේ කයට තනිව ඉඳගෙන පාඩුවේ ඉඳගෙන මේ කයට සහනයක් නිදහසක් නිවනක් දෙනවා කියන එක ඕලාරික මට්ටමේ කාය විවේකය. ඒක තමයි කාය විවේකයේ නිකන් හෝඩිය පන්තිය වගේ. ඒක ඒක ඒක නැතුවත් බෑ. හැබැයි ඒක ඒක නැති නම් අපිට මේ කටයුතු කරගන්න සියුම් මට්ටමේ කාය විවේකයේ ගන්න පුළුවන් භාවනාව හරහා. එතකොට මේක සියුම් විදිහට කාය විවේකය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් මේ කය හරියටම සංසිඳෙන්න නම් විවේක වෙන්න නම් නිවෙන්න නම් කාය සංස්කාර සංසිඳෙන්න ඕනේ. අපි නිකං මේ කැලයක් ඇතුළට ගිහිල්ලා ආරණ්‍යයකට ගිහිල්ලා රුක්ක මූලයකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා හිටියාමත් යම් කිසි නිවනක් තියෙනවා. නමුත් ඒක 100%ක් කායික විවේකය නෙමෙයි. කායට නිවන හම්බ වෙලා නෙමෙයි. හරියටම නම් අපිට මේ කාය විවේකය කියන එක මනසින් භුක්ති විඳින්න කාය සංස්කාර සංසිඳෙන්න ඕනේ. ඒක තමයි නියම කාය විවේකය කියලා කියන්නේ. එතකොට දැන් බලමු මොකද්ද කාය සංස්කාර කියන්නේ? මොනවද කාය සංස්කාර කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ කාය සංස්කාර වශයෙන් දේශනා කළේ අස්වාස ප්‍රස්වාස දෙක. හුස්ම. හුස්ම තමයි කාය සංස්කාරය කියලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? හේතුව තමයි අපිට මේ කය පවත්වන්න අවශ්‍ය දේවල් ටිකක් තියෙනවනේ. අපිට මේ කය පවත්වන්න අවශ්‍ය දේවල් දේවල් මොනවද කියලා හොයාගෙන ගියොත් නැතුවම බැරි දේ තමයි මේ හුස්ම. වෙන මොනව තිබුණත් වැඩක් නැහැ මේ හුස්ම නැතුව කය පවත්වන්න බෑ. ඒ නිසා මේ කය පවත්වන්න අවශ්‍ය දේවල් වලින් නැතුවම බැරි දේ තමයි හුස්ම. ඒ නිසා තමයි මේක කාය සංස්කාරය විදිහට භාග්‍යවතුන් වහන්සේ සියුම් තැනින් අල්ලලා පෙන්නලා දීලා තියෙන්නේ. ඒකයි ඒක අපි කාය සංස්කාර විදිහට ගන්නේ. එතකොට මෙන්න මේ කාය සංස්කාර විදියට ගන්න හුස්ම සංසිඳෙන එක තමයි නියම කාය විවේකයේ විදියට අපි ගන්නෙ. හුස්ම සංසිඳෙන එක. කොහොමද මේක වෙන්නේ? ඉතින් අපි ඒ නිසා තමයි ඔබට සතිමත් වෙන්න කියලා කියන්නේ හුස්මට මේ පරයන්ක භාවනාවේදී. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනා කොටසේ ආනාපාන පබ්බයට අදාළ කොටසේ මේක හරි ලස්සනට විස්තර කරලා දීලා තියෙනවා. හුස්ම දිහා බලන් ඉන්න විදිය. දැන් අපි ඔබට මුලින්ම කියලා තියෙනවා කයට හිත ගත්තට පස්සේ ඔබට කයේ ප්‍රකට අරමුණක් දැනේ. ඒක හුස්ම වෙන්නත් පුළුවන්, පිම්බීම හැකිලිම වෙන්නත් පුළුවන්. අපි හිතමු ඔබ තෝරගත්තේ හුස්ම කියලා. එතකොට අපි මේ හුස්ම දිහා බලන් ඉන්න කියලා කියන්නේ කොහොමද? හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බවත්, පිට වෙනකොට පිට වෙන බවත්. ඕක කොහොමද පොතේ තියෙන්නේ? සෝ සතෝව අස්ස සති, සතෝ පස්ස සති. හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව දැනගෙන ඉන්නවා, පිට වෙනකොට පිට වෙන බව දැනගෙන ඉන්නවා. ඇතුල් වෙන බවයි පිට වෙන බවයි දැනගෙන ඒ දිහා බලන් ඉන්නවා. දැනගෙන තමයි හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. අපේ අවධානය සහිතව. ඒකට තමයි අපි මුලින්ම සරලවම හුස්මට සතිමත් වෙන්න කියලා කියන්නේ. හුස්ම ඇතුල් වෙන පිට වෙන බව දැනගෙන ඉන්නවා කියන එක. ඔන්න ඊට පස්සේ අපිට මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන බව දැනෙනවා කියන්නේ හුස්මේ කොඳුනාරටිය. ඔකට ලොකු සංසය පාවිච්චි කරන වචනේ කොඳුනාරටිය. කොඳුනාරටිය කියන්නේ අපිට හුස්ම හටගත්තට පස්සේ තමයි අපිට ඉස්සෙල්ලම පේන්නේ. ඒ ටික ඒ ටික ගොරෝසුයි ඕලාරිකයි. ඒ හුස්ම හටගත්තට පස්සේ තියෙන මැද කෑල්ල තමයි අපිට ඉස්සෙල්ලම පේන්නේ. ඉතින් මේ හුස්ම ඇතුල් වෙන පිට වෙන බව බලාගෙන ඉද්දී ඊළඟට පොතේ තියෙනවා දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. ඔය විදිහට හුස්ම දිගට ඇතුල් වෙන බවත් දිගට පිට වෙන බවත් අපිට දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ හුස්මේ අර කොඳුනාරටිය දකිනකොට අපි ඒකටම අවධානයෙන් ඉන්නකොට ඕලාරික කොටසනේ අපිට තවම තේරෙන්නේ. ඒ නිසා ගොඩාක් වෙලා හුස්ම තියනවා වගේ තමයි අපිට දැනෙන්නේ. හුස්ම ආස්වාස හුස්මත් ගොඩක් වෙලා තියෙනවා ප්‍රස්වාස හුස්මත් ගොඩක් වෙලා තියෙනවා. ඒකයි මේක නිකන් දිගයි වගේ දැනෙන්නේ අපිට. ඒක අපිට දැනෙන්න ගන්නවා මේ හුස්මත් එක්ක වැඩි වෙලාවක් යාළු වෙලා ඉන්නකොට. ඔන්න ඕක දකින්න තමයි අපි ඔබට කියන්නේ අපි මේ හුස්මට අවධානය දෙනකොට වෙන සිතුවිලි ඒක මොන විදිහේ සිතුවිල්ලක් වුණත් පිනක් වුණත් පවක් වුණත් ඒක හුදු සිතුවිල්ලක් විතරයි කියලා මෙනෙහි කරලා හුස්මට නැවත නැවත හිත ගේන්න කියන්නේ අපි ඒකයි. ශබ්දයක් ඇහුණත් ඒක හුදු ශබ්දයක් විතරයි. පුංචි පුංචි වේදනාවක් ආවත් ඒක පුංචි වේදනාවක් දැනීමක් විතරයි කියලා මෙනෙහි කරලා පුළුවන් තරම් මේ හිත මේ හුස්මත් එක්ක යාලු කරලා තියන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඉතින් හුස්මේ වැඩි වේලාවක් මනස පවත්වනකොට තමයි මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ. හුස්ම නිකන් දිගයි වගේ දැනෙනවා. ඉතින් ඕක ඕකටත් නැවත නැවත හුස්ම හුස්මට නැවත නැවත හිත පවත්වාගෙන වැඩි වේලාවක් හුස්මත් එක්ක යාළු වෙලා ඉන්නකොට ඔන්න ඊළඟට තව දෙයක් වෙනවා. ඒ තමයි අර ගොරෝසු හුස්ම ටිකෙන් ටික සංසිඳෙන්න පටන් ගන්නවා, සියුම් වෙන්න පටන් ගන්නවා. හුස්ම දැනෙන නොදැනෙන ගානට වගේ එන්න ගන්නවා. අන්න එතකොට අපිට මේ හුස්ම සියුම් වෙන හින්දා හුස්ම නිකන් කෙටි වෙලා වගේ දැනෙනවා. මොකද පොඩි වෙලාවේ අපිට අහුවෙන්නේ සියුම් නිසා. පොඩ්ඩයි අහුවෙන්නේ. ගොරෝසු බව එන්න එන අඩු වෙනවා. එතකොට අපිට හිතෙන්නේ තවම අපි මේ කොඳුනාරටියනේ දකින්නේ. එතකොට අපිට හිතෙන්නේ චූටි හුස්ම මට වැටෙන්නේ කියලා. පුංචි පුංචි හුස්ම වැටෙනවා වගේ දැනෙනවා. ඉතින් ඒකට තමයි මේ කෙටි හුස්ම කෙටි ආස්වාසිය, කෙටි ප්‍රස්වාසයක් දැනෙනවා වගේ අපිට දැනෙන්නේ ඒකයි. මේවා හිතලා ගන්න බෑ. මිනිසුන්ට මේවා කිව්වහම මිනිස්සු හිතලා ගන්න යනවා. ඇයි මේක තමයි දියුණු වෙන පාර කියලා පොඩ්ඩක් තේරුණාම ඒක බලෙන් ගන්න යනවා. බලෙන් ගන්න බෑ. ඒ මොනොත් ඔබට ඔබ අවුලක් තමයි දාගන්නේ. ඒක ක්‍රමානුකූලව හුස්මත් එක්ක වැඩි වේලාවක් ඉන්නකොට ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධියක්. ඒක අපිට හිතලා කරන්න බෑ. අපිට තියෙන්නේ මේ සංසිද්ධිය එනකන් මේ හුස්මත් එක්ක දිගින් දිගටම යාළු වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. හුස්ම මොනවද දැනෙන්නේ කියලා බලාගෙන. ඔන්න ඊට පස්සේ එනවා සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති කියලා එකක්. සබ්බකාය පටිසංවේදී අසසිසාමේදී පසසිසාමේදී කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මුළු සම්පූර්ණම මේ ආස්වාස කය ප්‍රස්වාස කය පේන්න ගන්නවා. සබ්බ කය කියලා කියන්නේ මේ මුළු කයම මුළු කය කියන්නේ මේ ශරීරය නෙමෙයි අපි කිව්වා මේ හුස්ම තමයි කාය සංස්කාරයේ අඩුම තැන තියෙන එක අපි ඒක තමයි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. එතකොට ඒකේ සම්පූර්ණයෙන්ම හුස්ම අපිට පේන්න ගන්නවා. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ අපි දැන් කියවනේ මුලින්ම මේ හුස්මේ මැද කොටස අපිට පේන්නේ කියලා කොඳුනාරටිය. ඒ කියන්නේ හුස්ම හට ගන්න එක පේන්නේත් නැහැ, තාම ගෙවෙන එක පේන්නේත් නැහැ. මුලයි අගයි පේන්නේ නැහැ, මැද්ද කැල්ල පේනවා. ඊට පස්සේ මේ හුස්ම ටිකෙන් ටික සියුම් වෙන පටන් ගත්තාම ඒක වාර්තා කරන යෝගාචරයට ගුරුවරයා උපදෙස් දෙනවා දැන් හෙමින් සැරේ හදිස්සි වෙන්නේ නැතුව හුස්මේ මුලට හිත අදින්න. මුලට හිත අදිනවා කියලා කියන්නේ හුස්ම හට ගන්න එක දකින්න අදහසින්. හුස්මේ දැන් මැද්ද හොඳට පේනවා. එතකොට මේක හටගන්නේ කොතනද කියලා දකින අදහසින් පුළුවන් තරම් ආස්වාසය හට ගන්නකොටම දැක ගන්න. ප්‍රස්වාසය හට ගන්නකොටම දැක ගන්න අදහසින් හොඳ තියුණු එල්ලයකින් සංසුන් හැබැයි තියුණු එල්ලයකින් හොඳ අවධානයකින් හුස්මට තව ටිකක් සමීප වෙලා බලන්න කියලා උපදෙස් දෙනවා. එතකොට ඔන්න යෝගාවචරයට හුස්මේ මුලත් පේනවා. ඒ කියන්නේ ආස්වාසය හට ගන්නකොට මෙයාට දැනෙන්න ගන්නවා. ප්‍රස්වාසය හට ගන්නකොටම දැනෙන්න ගන්නවා. ඔන්න එතකොට ඒ ආස්වාසයේ හට ගැන්මත් මැද්දක් දැන් පේනවා. ප්‍රස්වාසයේ හට ගැන්මත් මැද්දක් දැන් පේනවා. ඔන්න ඒක දැක්ක කියන්නේ යාට අනිවාර්යෙන් හුස්මේ අග පේනවාම තමයි. හුස්ම ගෙවෙන එක පේනවා. ඔය ඔය දෙක දැක්කොත් ඒ කාන්තෙන්ම ආයේ ඒක සිද්ධ නොවිය යුතු දෙයක් නෙමෙයි. මුලයි මැදයි දැක්ක කියන්නේ එයාට හුස්මේ ගෙවීම, නිරෝධය පේන්න ගන්නවා. ආස්වාසය ගෙවීමත් ප්‍රස්වාසය ගෙවීමත් පේන්න ගන්නවා. එතකොට මෙයාට මුළු ආස්වාසයම මුළු ප්‍රස්වාසයම එයාට පේනවා. එතකොට එයා ආස්වාසය හට ගැනීමේ ඉඳලා ගෙවීම දක්වාත් ප්‍රස්වාසය හට ගැනීමේ ඉඳලා ගෙවීම දක්වාත් අතනෑර එයාට හුස්මත් එක්ක යාළු වෙලා ඉන්න පුළුවන් ඉතාම සමීපව. ඔකට තමයි සම්පූර්ණම හුස්ම දකින්නවා කියලා කියන්නේ. මුලැමැදාක දකින්නවා කියලා තමයි සාමාන්‍යයෙන් මිනිසුවක කියන්නේ. හැබැයි ඒක හිතලා ගන්න බෑ. මම දන්නවා මිනිස්සු හිතලා ගන්න යනවා මුලයි මැදයි අගයි දකින්න. ඒක කරන්න බෑ. මේක ක්‍රමානුකූලව හුස්මේ විපරිණාමයත් එක්ක ප්‍රතිපදාවෙන් පුහුණුවෙන් එන දෙයක්. ඒක බලෙන් ගන්න බෑ. ඔන්න ඊට පස්සේ තව දෙයක් සිද්ධ වෙනවා. එතකොට දැන් මෙයා මේ විදිහට මුළු හුස්මත් එක්කම යාළු වෙලා ඉන්නකොට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමීති සික්කති කියලා තව දෙයක් සිද්ධ වෙනවා ඊළඟ අදියර ඒ කියන්නේ මේක දිහා මුළු සම්පූර්ණ හුස්ම දිහාම බලන් ඉන්නකොට සම්පූර්ණයෙන්ම කාය සංස්කාරය සංසිඳෙන්න ගන්නවා. කාය සංස්කාරය කියලා අපි කියන්නේ ආස්වාස ප්‍රස්වාසයනේ. ඒ කියන්නේ හුස්ම නොදැනී යන්න පටන් ගන්න ඔන්න උතෙන්දී. සමහරු කියන්නේ හුස්ම දැනෙන්නේ නැතු යනවා තියනවද නැද්ද දන්නේ නැහැ. ඔන්න උතනේ තමයි කාය විවේකයේ උප්පරිම තැන. කාය විවේකයේ උපරිමේ දැනෙන්නේ අපි ඉස්සරහින් තියාගත්තු මේ මූලික අරමුණ ප්‍රධාන කර්මස්ථානයේ හුස්ම නැත්තම් පිම්බීම හැකිලිම නොදැනී යන තැන. ඉතින් ඔතනට එන්න නම් අනිවාර්යෙන් අර කාය විවේකයේ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ওই තරම් දුරකට යන්න කාය විවේකයේ රුක්ක මූලයකට හෝ ශුන්‍යාගාරයකට හෝ ආරණ්‍යයකට යයිතුයි. ඒක තමයි කාය විවේකයේ ආරම්භක හෝඩියේ පන්තිය. ඊට පස්සේ අපි මේ හුස්ම කියන කාය සංස්කාරයේ අඩුම තැන අල්ලගෙන ඉස්සරහට සතිමත්ව ඉස්සරහට යද්දී ඒක ගෙවෙන තැන තමයි කාය සංස්කාරයේ සියුම්ම උප්පරිම තැන. ඉතින් මෙන්න මෙතනදී අමතර කාරණයක් මම මතක් කරනවා. දැන් මම කියවනේ සංස්කාර ගෙවීමෙන් කොහොමද විවේකයට උදව් වෙන්නේ කියලා. කාය සංස්කාරය මේ විදියට සංසිඳෙන්න නම් ඊට කලින් වචී සංස්කාරය සංසිඳිලා තියෙන්න ඕනේ. මොකද්ද වචී සංස්කාරය කියන්නේ? වචී සංස්කාරය කියන්නේ කටවහගෙන ඉන්න එක නන් නෙමෙයි. කටවහගෙන ඉන්න එක මේ කාය විවේකයේ අර හුදකලාවට යන එක හෝඩියේ පන්තිය වගේ වචී සංස්කාර ගෙවෙන එකේ මුල්ම හෝඩිය පන්තිය තමයි කට වහන එක. හැබැයි හරියටම කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳෙන්න ඕනේ. ඒ කියන්නේ ඇතුලේ කතාවක් තියෙන්නේ. අපි කට පියාගෙන හිටියට ඇතුලේ තව එක්කෙනෙක් කතා කරනවා ඇහෙන්නේ මං වගේ. අන්න ඒක සංසිඳෙන්න ඕනේ. ඉතින් ඒක සංසිඳෙන්න තමයි අපි අනුග්‍රහ කරන්න කියන්නේ යෝගාවචරයාට අරයා මෙයා එක කයිවාරු ගහ ගහ ඉඳලා මේක කරන්න බෑ. ලෝකෙම තියෙන සෝෂල් මීඩියා සයිට්ස් වල කරක් ගහලා පීර පීර ඇවිල්ලා භාවනා කළාට මේක වෙන්නේ නෑ. ඇයි විතර්ක වැඩි වෙනවා. විතක්ක ਵਿਚාර දෙක වැඩි වෙනවා. ඇතුලේ කතාව වැඩි වෙනවා. ඒ අන්න ඒකෙන් අපි මේ උදව් දෙන්න කියලා කියන්නේ මේකටයි. ඉතින් මතක තියාගන්න කොයිතරම් ඔබ තැටමුවත් ඔබ බලෙන් ගනි බලෙන් ගන්න බෑ. වචේ සංස්කාරය සංසිඳන තුරු කවමදාවත් කාය සංස්කාරය සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා සංස්කාර, කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේ තුනෙන් අපිට හිතුණාට ඉස්සෙල්ලාම සංසිඳෙන්නේ කාය සංස්කාර කියලා නෑ. ඉස්සෙල්ලාම සංසිඳෙන්නේ වචී සංස්කාර. වචී සංස්කාර සංසිඳුණාට පස්සේ තමයි ඔන්නේ හුස්ම නොදැනී යන මට්ටමට එන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට හුස්ම නොදැනී යන මට්ටමට ආවා කියන්නේ එයා දැනගන්න ඕනි. ඒ කියන්නේ මීට කලින් වචී සංස්කාරය සංසිඳිලා තිබිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ කාය සංස්කාරය සංසිඳන තැනට එන්නේ නැහැ. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න දැන් කාය සංස්කාරය හුස්ම නොදැනී යන තැනට ආවට පස්සේ ගොඩාක් අය මෙතනදී අවුල් වෙනවා. විවේකයට බයයි. හිතලා ගන්න බැරි වුණාට විවේකයට යන්න ඕනි කියලා කෑ ගැහුවට මේ හුස්ම නොදැනී යන්න ගියාම මිනිස්සු පොඩ්ඩක් බය වෙනවා. මට මම මැරෙන්න යනවද? ඔය ඔය මට්ටම එනකොට කයත් ගොඩාක් වෙලාවට කය ඉතුරු කොටසත් නොදැනී යන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ එයාට කය පාවෙන්න ගන්නවා කියයි, ඉදිමෙන්න ගන්නවා කියයි, එයාට වැක්කිරනවා වගේ කියයි, මේක තියෙනවද කියලා අතගාලා බලන්න ඕනි කියයි. ඔය ඔන්නෝම අර ආපු විවේකයේ භුක්ති විඳින්න බෑ. ඇයි මේක ජීවිතේ විඳලා තියෙන දෙයක් නෙමෙයිනේ. ඉතින් මෙයාට හිතෙනවා අනේ මගේ කයේ කෑලි කොටස් ටික හැලෙන්නවත් පටන් අරගෙනද නැති වෙලාද මම යා නැති වෙන්න පටන් ගන්නකොට එයාට ඉන්න බෑ. ඊට පස්සේ ඇස් ඇරලා බලනවා එක්ක අත ගාලා බලනවා මගේ සෙට් එක එහෙමම තියනවාද කියලා. ඉඳ ගන්නකොට තිබිච්ච කෑලි බෑලි ටික හැලිලාද කියලා බලනවා. ඒකෙන් තේරුම් ගන්න ඒ තමයි මමත්වයේ ගිලිහෙන්න එනකොට අපි කොයිතරම් අකමැතිද කියන එක තමයි ඒ පේන්නේ. මමත්වයේ ටිකෙන් ටික ගිලිහෙන්න එනකොට මට බෑ ඒකට මුණ දෙන්න. ආන් ඒකයි කියන්නේ මේ මමත්වයේ මමත්වයේ තියෙද්දි නිවන හොයන්නේ ගොඩක් අය හිතන් ඉන්නේ. ඉතින් එතකොට අහනවා සමහරු මේකේ අරහෙන් කෑල්ලක් කොනිත්තනවා වගේ දැනෙනවා හිරි වැටෙනවා වගේ දැනෙනවා ඇයි වෙන්නේ ඇයි වෙන්නේ ඇයි වෙන්නේ ඔය ප්‍රශ්න අහන්නේ ඒකයි මමත්වය ගෙවෙන්න පටන් ගන්නකොට අපිට ඉන්න බෑ මම යන ඇති වෙන්න ගන්නකොට එච්චරටම අපි මේ දෘෂ්ටියට අහු වෙලා ඉතින් එතකොට අර අපි කායිකව විවේක තනි වෙන්න අන්න ඒක කියන එන්න ඒකට අපි ටික ටික හුරු කරලා තිබුණොත් අපිට මේ හුස්ම සංසිඳිලා එන තනිකම විවේකේ ආවාම අපිට මේකට ටිකක් යාළු වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මුල් කාය විවේකයට හුරු කරලා තිබුණේ නැතිනම් මේ කියන හුස්ම සංසිඳනකොට අපිට බයක් එනවා. එපා වෙන්න ගන්නවා. ඒකට කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ආන් ඒ නිසා තමයි අපි අර කලින් කිව්වාගේ නිතරම කියන්නේ සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න ගොඩක් මිනිසුන්ට සෝෂල් මීඩියා වගේ දේවල් වලින් අයින් වෙන්න බැරි ඒකයි. තනිකමට ඔරොතු දෙන්නේ නැහැ. මේ විශේෂයෙන් මේ වසංගත තත්ත්වයේදී තිබුණු ලොක්ඩවුන් කාලෙදී ගොඩාක් මිනිස්සු මානසික ලෙඩවලට ගොදුරු වෙලා තියෙනවා. ඒක මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙන දෙයක්. ලංකාවේ බෞද්ධ වෙච්ච අවාසනාව කියන්නේ ලංකාවේ බෞද්ධයොත් මේකට අහුවෙලා. ළමයිනුත් අහුවෙලා, වැඩිහිටියොත් අහුවෙලා, ගුරුවරුනුත් අහුවෙලා, දොස්තරලත් අහුවෙලා ඔක්කොම අහුවෙලා. ඇයි? තනිකම පුරුදු නැහැ. හුදකලා වෙලා ඉන්න පුරුදු නෑ. තනිව ඉන්න පුරුදු නෑ. මාළකු බෞද්ධයෝ වුණාට. එතකොට වෙන්නේ ඔන්න ඔය මානසික ආතතිය අසහන එනවා. තනි වෙලා හුදකලා වෙලා ඉන්න බෑ ඒගොල්ලන්ට. හැබැයි උඩ පැනගෙන කෑ ගහනවා මට හුදකලා වෙන්න ඕනි කියලා. හුදකලා වෙච්ච ගමන් පිස්සු හැදෙනවා. ඉතින් මෙන්න මේ නිසා තමයි අපි ඔබට කියන්නේ මේ වෙලාවේ ඔබට මොනවා හරි හේතුවක් නිසා තනිකම කියන එක ඇවිල්ලා තියෙනවා නම් ඒක බාර ගන්න කියලා කියන්නේ අන්නේ නිසයි. ඒක ඇත්තටම වාසනාවක්. කවමදාවත් පිරිසක් එක්ක ඇලිලා ඉන්න අයට මේ තැනටවත් මනස ගන්න බෑ. තනිකමට තියෙන බය හරහා ඔබ යා යුතුයි මේ මනස දියුණු වෙන්න නම් එහෙම නැත්නම් ඔබට කවදාවත් ඔබේ අධ්‍යාත්මය දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. හිතනවා පුළුවන් මේ කියලා ඇත්තටම බෑ. ඉතින් මෙන්න මේ හුස්ම සංසිඳෙන ගෙවෙන తত্ত্বය ඔබ 10000සර පරයන්කේදී උපයලා තියෙන්න ඕනේ. ඒක අතවාසියට ගන්න ඕනේ. ඒක පුරුදු පුහුණු වෙලා තියෙන එක. ඒක වසී කරන්න ඕනේ. ඕනම වෙලාවක පහසුවෙන් මේ හුස්ම සංසිඳන තැනට මනස සතිමත්ව අරගෙන යන්න පුළුවන් පහසු වෙනකම්ම ඔබ නැවත නැවත මේක පරයන්කේදී උපයලා තියෙන්න ඕනේ මේ විවේකය මේ කාය සංස්කාර සංසිඳීම. ඔන්න ඊට පස්සේ තමයි ආනාපාන පබ්බේ ඊළඟට තියෙනවා පීති පටිසංවේදී අස සිස්සාමේති සික්කති පීති පටිසංවේදී පස්ස සිස්සාමේති සික්කති සුඛ පටිසංවේදී අස සිස්සාමේති සික්කති සුඛ පටිසංවේදී පස්ස සිස්සාමේති සික්කති කියලා තියෙනවා. මෙන්න මේ හුස්ම සංසිඳන තැනට ආවහම අපිට ප්‍රීතියක් හට ගන්නවා සැපයක් හට ගන්නවා. අන්නේ தત્ත්වය හටගන්නේ නැතුව කවදාවත් අධ්‍යාත්මික මඟ ඉදිරියට යන්න බෑ. සතුටින් තමයි මේක කරන්න ඕනේ. මිනිස්සු හිතන් ඉන්නවා අනේ අනිච්චන් කියලා. මට මතකයි මම දාපු පෝස්ට් එකකට ওই සම්ප්‍රදාය අල්ලගෙන ඉන්න මිනිස් එක කාන්තාවක් දාලා තිබුණා. මේ මේකේ මොන සතුටක්ද මේ ඇති වෙවි නැති යන අසීමිත දුකකින් ගහන මේ ජීවිතයේ මොන සතුටක්ද මේක hina වෙවි යන්න තියෙන දෙයක්ද කියලා. ඒ අර සම්ප්‍රදාය කරපින්න ගත්තුවා. හිත දියුණු කරලා නැහැ. මේක දුකක් තමයි. දුකක් කියලා මේ අනේ අනිච්චං කියලා කම්මුලට අතක් ගහගෙන මූණ අට කරගෙන යන්න තියෙන දෙයක් නෙමෙයි. මේක සතුටින් යන්න තියෙන ගමනක්. ඔන්න ඔය කාය සංස්කාර සංසිඳනකොට හුස්ම නොදෙනී යන තත්වයට ආවහම එයාගේ මනස ඒක නැවත නැවත භාවිත බහුලීකృత කරද්දී මනසට ප්‍රීතියක් එනවා, කයට සුඛයක් දැනෙන්න ගන්නවා. මේ ප්‍රීති සුඛ දෙක හරහා තමයි ඉස්සරහට ඔබට යන්න තියෙන්නේ. ඒ ප්‍රීති සුඛ දෙක ඔබට හොඳින් භුක්ති විඳින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. ඊට පස්සේ තමයි චිත්ත සංකාර පටිසංවේදී අස සිස්සාමිදි සික්කදී කියන தત્ත්වය හටගන්නේ. ඒ කියන්නේ දැන් මුලින්ම වචී සංස්කාර සංසිඳලා ඉවරයි. දැන් දෙවෙනියට කාය සංස්කාර සංසිඳෙනවා. කාය සංසිඳිලා ඊළඟට තමයි චිත්ත සංස්කාර වැඩ කරන්න පටන් ගන්නෙ. කාය සංස්කාර සංසිඳලා ඉවරයි. කයත් දැන් හුස්මත් සංසිඳලා ඉවරයි. ඔන්න එළියට පයින්නවා චිත්ත සංකාර. මොනවද චිත්ත සංකාර කියලා කියන්නේ? වේදනා සංඥා දෙක. ඕන්න එක එක ඔය මූණේ මූණේ කූඹි දඟලන කූඹි නලියනවා වගේ නහය යට කූඹියෙක් දඟලනවා වගේ පුංචි පුංචි ඉදිකට්ටෙන් අයිනවා වගේ තැන් තැන්වල එකපාරට කරන්ටයක් වැදිලා ගියා වගේ ඇඟ අස්සෙන් ඔන්න ඒ වගේ එක එක සංසිද්ධි වැඩ කරන්න පටන් ගන්නෙ මේ වේදනා සංඥා දෙක තමයි ඒ එළියට එන්නේ අතීතයේ ගත්ත වේදනා සහ සංඥා දැන් ගොජ දාන්න පටන් ගන්නවා එළියට එන්න පටන් ගන්නවා එතකොට මේකේ තේරුම තමයි දැන් එයාගේ හිත කයෙන් අත මිදිලා මනසේ ගැඹුරු තැන් ස්පර්ශ කරන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් කාය වචී දෙක සංසිඳිලා. හැබැයි මෙතනදී මිනිස්සු කලබල වෙනවා. කලබල වෙන්නේ අර මේ නහයේ මූණේ කූඹි දඟලනවා වගේ දරුණාම පිය දහන්න යනවා. එකපාරට ගැස්මක් ආවහම කයේ ඒක මොකක්ද උනේ කියලා බලනවා. ඉදිකට්ටෙන් අයින්න වගේ ගිහා මොකක්ද උනේ බලන මෙන්නගේ විකාර ටිකක් තමයි එන්නේ. එතකොට ඔය මට මතකයි එක්කෙනෙක් මගෙන් ඇහුවා හිටි ගමන් මේක ඇතුලේ කරන්ටයක් වදිනවා වගේ දැනෙනවා ගැස්සෙනවා මොකක්ද ඒ මොකක්ද? ඇයි ඒගොල්ලන්ට සුත්තමේ ඥාණය නැහැ මේ අදාළ දේ ගැන. අදාළ නැති ඒවා නම් ඔළුවේ පුරෝගෙන ඉන්නේ. මේ ප්‍රායෝගික ප්‍රැක්ටිකල් පුහුණුව ගැන එයාලට සුතමේ ඥාණය නැහැ. මේක තියෙන්නුනේ එතෙන්ට යනකොට. එතකොට එයාට තේරෙනවා මේ වෙන්නේ චිත්ත සංකාර එළියට දාන්න පටන් අරන්. අපි අතීතයේ ගත්තු සංඥා වේදනා එළියට එළියට දාන්න පටන් ගන්නවා. ඒව එළියට දාන්න පටන් ගන්නේ ඔබ හිතන විදියට නෙමෙයි. ඒව අපේ කයට දැනෙන විදිය තමයි අර ක්‍රමේ. ඉතින් මෙතනදී ඔබ කලබල වුණොත් මොකද වෙන්නේ? ඔබේ මනස තවත් ඇවිස්සෙන්න පටන් ගන්නවා. වේදනා සංඥා දෙක ඇවිස්සෙන්න පටන් ගන්නවා. ඉතින් ඔබ මේ ඒ නිසා ඔබ ඔබ මෙතනදිත් කරන්න ඕනේ අර හුස්ම දිහා බලන් හිටියා වගේ. අපි හුස්ම සංසිඳනකම් මොකවම්ම කරේ නෑනේ. හුස්මේ හැටි බලාගෙන හිටියා විතරයි. හුස්ම විපරිණාමය වෙන එක දිහා බලන් හිටියා විතරයි කරන්නේ. මෙතනදිත් මේ වේදනා සංඥා දෙක මතු උනත් ඒකට ඇඟිලි ගහන්නේ නැතුව බලන් සිටීම විතරමයි ඔබ විසින් කළ යුත්තේ. මූණේ මොකා දඟලනවා දැනුණත් ඉදිකටු අයින්නවා දැනුණත් මොන කලබගෑනි වුණත් ඔබ ඒකට ඇඟිලි ගහන්න නැතුව ඇයි දුනේ මොකද උනේ ඇස්සරලා බලන්න නැතුව අතපත ගන්න නැතුව කහන්නේ නැතුව ඔබ හිටියොත් මොකද මේ ඒ සිද්ධ වෙන සිද්ධියට සතිමත්ව ඒ දිහා බලාගෙන හිටියොත් ඒක වැඩි වෙලා යන්න කලින් සංසිඳෙන්න පටන් ගන්නවා. ඕකට හරි ලස්සන ටෙක්නික් එකක් තියෙනවා අර මයින්ජා එක. මයින්ජා කියන්නේ මේ පුංචි ළමයින්ට සෙල්ලම් කරන බෝතලයක් අස්සර අර ලස්සන ලස්සන කෑලි කෑලි ටිකක් දාලා ඒකට වතුර ටිකක් දාලා කලත්තලා තියනවා. කලත්තලා පැත්තකින් තියුවාම මේ ටික හරි ලස්සනට සංසිඳෙනවා. ඉතින් අර කැලතිච්ච එක අපි අඩියට තැම්පත් කරවන්න කියලා මොනවා කරත් අපි මොනවා හරි කරන්න ගියොත් ඒක තවත් කැලතෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඒ කැලතිච්ච එක අඩියට තැම්පත් වෙලා පෑදෙන්න නම් පැත්තකින් තියලා තියන්නයි තියෙන්නේ. පැත්තකින් තියලා තියලා බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඒක එයා විසින්ම විශ්ුනේ එයා විසින්ම නම් එයා විසින්ම සංසිඳනවා. මේ චිත්ත සංස්කාර හට ගැනීමෙදිත් එහෙමයි. චිත්ත සංස්කාර එයා විසින්ම විශ්වෙනවා. අපි මොනවත් නොකර බලන් හිටියොත් එයා විසින්ම සංසිඳනවා. අපිට ඔන්න ඕක කරන්න බෑ. ඒකයි මේ භාවනා කරන මිනිස්සු හැම වෙලේම අහන්නේ මොකද්ද කරන්නේ මං ඊළාට මොකද්ද කරන්නේ මං ඊළාට මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ. ඒගොල්ලෝ ඉතින් ඉන්නේ භාවනා කරන්න දෙයක් තියනවා. කරන්න කිසිම දෙයක් නැහැ. කෙරෙන දෙයක් දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ. අපිට ඒක විශ්වාස නැහැ. අපිට ඒක කරන්න බෑ. මොකද සම්ප්‍රදායෙන් අපේ ඔළුවට දාලා අපේ ඔළුව කුරුවල් කරලා තියෙන්නේ. අපේ ලොකු සාංශයකට කියන්නේ කොණ්ඩේ ක්‍රේල් වෙලා නෙමෙයි ඔළුව ක්‍රේල් වෙලා තියෙන්නේ. ලේසි නෑ ඒ කොයිල් එක දිගාරින්න. එක එක ඔළුවට දාගෙන මේගොල්ලෝ හිතනවා මොනවාරි කරන්න ඕනේ කියලා. කරන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම කෙරෙන සංසිද්ධියක් තියෙනවා. අපිට තියෙන්නේ ඒක දිහා අවදියෙන් බලන් ඉන්න විතරයි. එතකොට අපේ මනස එක එක තැන් ස්පර්ශ කරන්න යනවා. ඉතින් මේ චිත්ත සංස්කාර සංසිඳන තැනදීත් අපිට කරන්න තියෙන්නේ ඒ ඔහේ බලාගෙන ඉන්න එක විතරයි. අර කාය සංස්කාර දිහා බලන් ඉඳලා ඒක විවේකයට යනකම් බලන් හිටියා වගේම මෙතනදිත් අපිට තියෙන්නේ මේ ඇවිස්සිල් ඇවිස්සෙන ඇවිස්සෙල්ල දිහා බලන් ඉන්න එක විතරයි. ඉතින් කාය විවේකය නැති කෙනාට මේ වගේ සිද්ධියක් ගැන හිතා ගන්නවත් බෑ. දන්නේවත් නෑ. හදිස්සියේ හරි අහම්බෙන් හරි නොදැනම ගියොත් එහෙම යා හිතන්නේ පිස්සු හැදෙන්න ළඟයි අමනුෂ දෝෂයක් ඇවිල්ලා කවවරි කොඩි වින කරලා ඔන්නම විකාර පැති වලට යනවා. හැබැයි මෙතනදී මම අර කිව්වා වගේ ගොඩාක් වේදනා, ගැස්සිලි, නොයෙක් සංඥා දැනෙන්න පටන් ගන්නවා. ඉතින් එතනදී ගොඩාක් අයට බය එනවා. මම අර කිව්වා වගේ අමනුෂ දෝෂයක්ද පිස්සු ඇදිලාද ඊට පස්සේ ඉතින් පිරිත් කියන්නේ නූල් බඳින්නයි ඔය වගේ රට වටේ යන අපරාධය අර සිද්ධ වෙච්ච භාවනාව ඉතින් ආයෙ කඩාගෙන වැටෙනවා. ඉතින් මේ හදන්නේ මම අයින් වෙන්න. මමත්වයේ අයින් වෙන්න හදන්නේ. අපි ඒකට කැමති නැහැ. මම අයින් වෙනකොට අපි කැමති නැහැ. අපි කොච්චර කෑ ගැහුවත් මට සෝවාන් වෙන්න ඕනි කියලා මම නම් දන්නේ නැහැ. කොහොම සෝවාන් වෙනවද කියන්නේ. මේක හරහා යන්නත් පුදුමාකාර පෞරුෂයක් ඕනේ ඇත්තටම. විශාල වශයෙන් මේ ගැන සුතමේ ඥානය අවශ්‍යයි, ගුරුවරයෙක් අනිවාර්යෙන් අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. ලොකු පෞරුෂයක් ඕනේ මේ தත්ත්වය ආවහම මේක මෙතනදී අනා ගන්න නැතුව ඉස්සරහට යන්න නම්. මේ එළියට එන්නේ මමත්වේ මං අහුවෙලා තියෙන එකට කියලා තේරෙන්න ඕනේ. අන්න ඒක හරහා ගිහාම අර කලින් ලැබුණට වඩා විශාල සහනයක්, සතුටක්, ප්‍රීතියක් උපදිනවා අන්න එතෙන්දී. මේකට කියන්නේ අපි උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. මොකද උත්තරීය මනුෂ්‍ය ධර්ම කියන්නේ මිනිස්සයන්ට සාමාන්‍ය මිනිස්සයන්ට ලබන්න බැරි දේවල්. අපි කියන්නේ අමානුෂීය රතියක් එතන තියෙන්නේ. මේ මිනිස්සයන්ට ඒ සතුට විඳින්න බෑ. සාමාන්‍ය මිනිස්සයන්ට මනුෂ්‍යත්වයේ ඉක්මවා ගිය අයට විතරයි මේක ස්පර්ශ කරන්න පුළුවන්. ඒකයි අපි ඒවට උත්තරීය මනුෂ්‍ය ධර්ම කියලා කියන්නේ. හැබැයි මාර්ගඵල ලබලා නෙමෙයි. ඔන්න නැත්තම් ඒ උටුන්න දාගනි. සාමාන්‍ය මිනිසුන්ට මේක අත්දකින්න බැරි නිසා තමයි මෙතන අමානුෂීය රතියක් තියනවා කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ ඔය தത്വයට එනකොට ඒ தത്വෙදී තමයි අර කාය විවේකය චිත්ත විවේකයකට ඇවිල්ලා තියෙන්නේ ඔන්න ඔය ඔන්න ඔය தത്വ වෙනකොට එයා චිත්ත විවේකයේ උපද්දවල ඉවරයි. දැන් එයාට තියෙන්නේ කාය සංස්කාර වචී සංස්කාරත් සංසිඳිලා කාය සංස්කාරත් සංසිඳිලා චිත්ත සංස්කාරත් සංසිඳුණාට පස්සේ දැන් එයාට දොර ඇරෙනවා උපදි විවේකයට. ඒක තමයි අපිට ලබන්න තියෙන ශ්‍රේෂ්ඨතම උපදි ශ්‍රේෂ්ඨතම විවේකය. මෙතනට එනකොට ඔය භාවනා කරන්න පටන් ගත්ත අයගෙන් ලක්ෂයකට එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතුරු වෙයිද කියලා කියන්න බෑ අර අතරමඟ දින බාධක ආමුවේ හැලෙනවා හැලෙනවා එක තැන කැරකි කැරකි අපිට බොහෝ කාලයක් ඉන්න වෙනවා. ඉතින් මේ උපදි විවේකයට දොර ඇරෙනවා කියලා කියන්නේ මෙතෙන්දි තමයි අපිට අනුසය කෙලස් එක ගනුදෙනු කරන්න තියෙන්නේ. මෙතනදී අපිටත් අර කලින් වගේම ඇත්තටම කරන්න කිසිම දෙයක් නැහැ. කිසිවක්ම නොකර භාවනාවටම භාවනාව කරගන්න ඉඩ දීලා අපිට තියෙන්නේ කලින් වගේම පාඩුවේ බලන් ඉන්න එක විතරයි. දෙයක් කරනවා කියන්නේ චේතනා පහල කරනවා කියන එක. අපි දෙයක් කරන්න හදනවා, කරන්න හිතනවා, කරන්න ඉල්ලනවා කියන්නේ චේතනා පහල කරනවා. එනේ චේතනා පහල කරන තැනක උපදි විවේකයට දොරක් ඇරෙන්නේ නැහැ. ඉතින් අපි ඒකට කියන්නේ උපදි කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙලෙස් කියන එකනේ. මොන චේතනාවක් පහළ වුණත් මෙතනදී අපි කියන්නේ ඒක සංස්කාරයක් සංස්කාරයක් කියන්නේ එතන අවුලක් ඒ කියන්නේ කෙලෙසයක්. අපි හිතනවා නෑ මෙතනදී බුද්ධානුස්සතිය හිතන්න ඕනේ අරක හිතන්න ඕනේ මේක හිතන්න ඕනේ ඕවා ඔක්කොම අතහරින්න තියෙන දේවල්. මේ මුලදී ඔක කරාට ඉතින් මොන විදිහේ චේතනාවක් පහළ වුණත් ඒක කෙලෙසයක් තමයි මෙතෙන්දී. ඒ නිසා චේතනාවක් තියෙනවා කියන්නේ උපදියක් තියෙනවා. ඒ කියන්නේ උපාදානයක් තියෙනවා කියන එක ඒ අනුසය කෙලෙස් වැඩ කරන්නේ මේ විදිහට. ඉතින් මෙතනදී කිසිම චේතනාවක් පහළ නොකර සිද්ධ වෙන සිදුවීම දිහා ඔය බලන් ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මෙන්න මේත් මේ හරහා තමයි අනුසය කෙලෙස් එක ගනුදෙනු කරලා ඒවත් ප්‍රහාණය වීමෙන් අපිට මාර්ගඵල කියන தத்துவයකට යන්න පුළුවන් ඉන්නේ. ඔක තමයි උපදි විවේකය ලබනවා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම නම් මේ විවේකය, කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන එක අපිට අයිති නැති දෙයක් නෙමෙයි. මේවා අපිට අයිති දේවල්. අපි ඉපදුනේම මේ විවේකය උපතින් අරගෙන. අපිට මේක අයිති දෙයක්. ඉතින් උපදි විවේකය කියලා කියන්නේ නිවනම තමයි වෙන කිසි දෙයක් නෙමෙයි. හැබැයි අපි කොහොම වුණත් මේ නිවනට බයයි. අපි උඩ දාගෙන කෑ ගැහුවට නිවන් දකින්න ඕනි කියලා ওই තැනට එනකොට ඉතුරු වෙන්නේ කලාතුරකින් කෙනෙක් විතරයි. බයයි. ඉතින් ඒ නිසා ඒ ඒව නැති කරගන්න නම් ඔබට සිද්ධ වෙනවා නැවත නැවත නැවත නැවත අත නෑර පුහුණු ඒ දෙන්න. ඉතින් හරියට අර කඟ වේනාගේ තනි අඟ වාගේ විවේකය ස්පර්ශ කළ යුතුයි හැම මොහොතකම. ඒකට දැන් ඔබට තේරෙන්න ඕනි සතිය තමයි ඉස්සර වෙන්නේ සතිය හරහා විතරයි මේ මඟ හැදෙන්නේ. ඉතින් මං හිතනවා ඔබට ත්‍රිවිධ විවේකය සහ ත්‍රිවිධ සංස්කාර අතර සම්බන්ධය ගැන වැටහීමක් එන්නේ නැති කියලා අන්තිමේදී කියන්න තියෙන්නේ සතිමත් වෙන්න කියලා විතරයි. ඔතනින් තමයි පටන් ගන්නෙ. ते रुवान सारा नाही